තව ප්‍රශ්න තියනවද අහන්න අවශ්‍ය ඉන්නවද? අපේ කාල වේලාව නම් සම්පූර්ණ වෙලා තියෙනවා. තව කාට හරි අවශ්‍ය නම් අහන්න පොඩි වෙලාවක් දෙන්න පුළුවන්. අපි එහෙනම් නිම කරමුද පුණේජිත් මහත්තයා? එහෙමයි සාරා. හොඳයි. මම හිතන්නේ මේ වින්දයානෝන අහලා තියෙනවා මේ group එකක් තියෙනවා නම් ඇඩ් කරන්න කියලා මම නම්බර් එක ලියාගත්ත සමහරවිට හා එහෙමයි සම්මා හොඳයි එහෙමනම් අද දවසේ මේ ඉතින් ඇත්තටම අද මේ <laughs> විදුලිය නැහිටලා මේ පන්සලේ වෙන පැත්තකින් විදුලිය සම්බන්ධ කරගන්න කොටසක පොඩි පහසුකමක් සකස් කරගෙන තමයි අද මේ වැඩසටහන කරන්න උනේ. ඉතින් පළවෙනි දවසේම මට මේක කරගන්න බැරි වෙයිද කියලා ලොකු ගැටලුවකුත් මතුණා. මම පුණිජිත් මහත්තයත් එක්කත් කතා කරලා ඉතින් වෙන දිහාකට හරි ගිහිල්ලා කරනවද කියලාත් කල්පනා කරලා පස්සේ ටිකක් අපහසුතා තිබුණා වුණත් අන්තර්ජාල සම්බන්ධය හදාගන්න පුළුවන් වෙච්ච නිසා පන්සලේම කොටසක ඉඳලා මේ අද මේ පළමිනි වැඩසටහන කරන්න අවස්ථාවක් සලස්වා ගත්තා. ඉතින් අපි ගොඩාක් සතුටු වෙනවා. මම හිතන්නේ 50කට ආසන්න ප්‍රමාණයක් අද සම්බන්ධ වුණා. එතකොට ඒ සියලු දෙනාටම අපි මේ ධර්ම දේශනාව සහ සාකච්ඡා පටිගත කළා. අපි නැවත එතකොට ඕස්ට්‍රේලියා සහ නව ශ්‍රී ලංකා ගෲප් දෙකටම අපි මේ ධර්ම ධර්ම දේශනාව සහ සාකච්ඡාව යොමු කරන්නම්. ඒකෙදි ඉතින් අපිට හැමතිස්සෙම අපේ අරුණ මනතුංග මහත්මයා උපකාර කරනවා. එතුමා පුණ්‍යජිත් මහත්මයාට එතුමාට ඉතින් ගොඩක් වැඩ හුඟක් තියෙනවා. ඒ නිසා පුණ්‍යජිත් මහත්මයාට මේක එව්වොත් ඔහෙන් එඩිට් කරලා සකස් කරගන්නත් අවස්ථාවක් තියෙයිද වැඩත් එක්කලා? උත්සාහ කරන්න සානස පුළුවන් වෙන්නේ. මම දැනට මේක අරුණ මහත්මයාටයි ඔබතුමාටයි දෙන්නටම මම දාන්නම්. එතකොට අරුණ මහත්මයා කලින්ම කිව්වා ධර්මදේශනාව සකසලා දාන්නම් අර සාකච්ඡාවත් වෙන වෙනම එඩිට් කරන්න ගියොත් නම් ටිකක් කාලෙ ගොඩක් යනවා කියලා. ඒ නිසා මේ සමස්තයක් හැටියට දේශනාව වෙනමයි සාකච්ඡාව වෙනමයි ඒ විදිහට අරුණ මහත්මයා මේ එකින් එක ප්‍රශ්න වෙන් කළේ නැතත් කමක් නැහැ. ඔබතුමාට කාලය තියෙන හැටියට පුළුවන් හැටියට දැනට එඩිට් කරලා යොමු කරන්න. අවසරයි ස්වාමින්වහන්ස මේ එඩිට් කරන්නම් මේ ඉස්සෙල්ලා මම වීඩියෝ එක දාන්නම්. අපේ group එකට දාන්නම්. ධම්ම යාත්‍රායකට එතකොට ඒ ඇරෙන්න මං දවසක් විතර ගිහින් අර විදියට වෙන් කරලම දාන්නම්. හොඳයි. ඒක සීරීස් එකක් හැටියට කරගෙන යන්න. මොකද මාසෙකට සැරයක්නේ ඒක පුළුවන්. හොඳයි. හොඳයි. එහෙනම් ගොඩක් පිං සිද්ධ වෙන ඔබතුමාටත් ඉතින් බොහෝ දෙනා ඒකෙන් ප්‍රයෝජන ගනීවි. ඉතින් අද දවසේ අපි සම්මාදිට්ඨිය ලෞකික සම්මාදිට්ඨිය පිළිබඳව කතා කළේ. ඉතින් බොහොම සරල කාරණා වගේ පෙනුනට අපට නැවැත්ම සඳහා යන ගමනේදී අපි පැවැත්ම පිළිබඳව අපේ දැක්ම කෙසේ විය යුතුද කියන එක සම්පූර්ණයෙන්ම මේ ලෞකික සම්මාදිට්ඨිය මතයි රඳා පවතින්නේ. ඒ නිසා කාරණේ සරලයි වගේ පෙනුනට එතන ගැඹුරු දහම් න්‍යායක් අපට අවබෝධ කරගන්න තියෙනවා. ඒ ගැන හැම දිනාගේම අවධානය යොමු කරමින් මේ අසුත් ධර්ම දේශනාව, ධර්ම සාකච්ඡාව ඔබ අප සියලු දෙනාගේ ධර්මඥානය දියුණු කරගෙන ප්‍රාර්ථනා කරන බෝධියකින් සුවසේ නිවන් අවබෝධ කිරීම පිණිස හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. හැම දිනාටම තෙරුවන් සරණයි. සාදු සාදු තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.